සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අතනිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ සුද්ධියා සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ චිත්තසංතානයෙන් ඒ උතුම් ධර්මයට අනුකූල සිතුවිලි නැගෙන විදිහට අපේ සිත සකස් කරගන්නේ නැතුව අපේ මානසිකාරය සකස් කරගන්නේ නැතුව අපිට කෙලෙස් වලින් අයින් වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ දුක් කෙලවර කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ ඒකින්ද අපි අපේ ජීවිතයට ධර්මය එකතු කරගන්න ඕනේ ඒ සඳහා සිද්ධ කෙරෙන ප්‍රායෝගික වැඩපිළිවෙලක් තමයි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ ප්‍රායෝගිකව අපි කළ යුතු දේ සාකච්ඡා කිරීම මම හැමදාම අහනවා ධර්මය අවබෝධයිද ධර්මය ධර්මය පිළිබඳ යම් කෙනෙකුට තියෙන අවබෝධය මැනගන්න ක්‍රමය මොකක්ද කියලා මගේ අවබෝධය මම මැනගන්න ක්‍රමය මොකක්ද සියලු සංස්කාරයන් සැපද දුකද සියලු සංස්කාරයන් අනිත්‍යද නිට්ටයද? ආ සියලු සංස්කාරයන් අනිත්‍යයි. ඒ කියන්නේ වෙනස් වෙනවා. කවුරුහරි බැන්නාම දුක දුක්ඛාවක් දන්නේ නැහැ. කවුරුහරි නපුරු වචන කියනවට කියනකොට දුක එනවද? එනවා. එනවා. ඇයි? හොඳ වචන වෙනස් වෙච්ච හින්දා. එහෙනම් අනිත්‍ය දන්නේ නැති හින්දා. හොඳ වචන කියනකොට ඒක අනිත්‍යයි කියලා දැනලා තිබුණා නම් අනිත්‍යයි කියලා අවබෝධයට තිබ්බනම් නරක වචන කියනකොට දුක් වෙන දෙයක් නැහැ. කාගේ හරි ආදරය අඩු වෙනකොට දුක් වෙනවද දන්නේ නැහැ. එහෙමද? කාගේ හරි ආදරයක් අඩු වෙනකොට අපිට දුකක් එනවනේ. ආදරය තියෙන වෙලාවේ ඒක අනිත්‍යයි කියලා දැනගෙන හිටියනම් පස්සේ දුක් එයිද? නෑ. එහෙනම් එනවනම් අනිත්‍යයි කියලා අවබෝධය අඩු හින්දා. අවබෝධය ගොඩාක් අඩු නම් දුක් ගොඩාක් වැඩි. හරි. එතකොට දරුවෝ දකින්න තු ඉන්න බැයිද දන්නේ නැහැ. බෑ. නේද දුක් වෙනවා. එහෙනම් පවත්වන්න හදනවද නැද්ද? නේද? හ්ම් දකින් දැකීම පවත්වන්න හදන හැමදාම. ඒක නැති වුනහම කරගන්න දෙයක් නැති වෙනවා. එහෙනම් මේ වගේ තමන්ට පින්වත් තමන්ගේ సంతానගත චර්යාව, సంతානයේ ක්‍රියාත්මක වෙන විදිහ බලලා තමන්ටම බලාගත්ත හැකි මට කොච්චර ධර්මය අවබෝධද කියලා. හරි? මේ කවුරු හරි බැන්නාම තරහ යනවද? ගොඩක් අහවලා මට බැන්නාය කියලා තද බල අදහස් තියාගෙන ඉන්නවද අල්ලගන්නම්කෝ පස්සේ ලාවක් කියලා නෑ නෑ එහෙම නෑ නෑ එහෙම නෑ ආ බලන්න ඕනේ මහා පැත්තේ ගිහිල්ලා නේද කොහොමද කියලා එතකොට එහෙනම් එහෙම වෙනවා නම් අනාත්ම හැඟීම නැහැ නේද අවබෝධය නැහැ. අන් අයගේ సంతාන ගැන අන් අයගේ අන් අයගේ ක්‍රියාකාරීත්වය ගැන අවබෝධයක් නැහැ. ඒකයි. එතකොට ඒ අවබෝධය තමන්ගේ මානසිකාරයෙන් නැගෙන්නේ නැති හින්දා තමයි අපිට මේ වගේ කෙලෙස් ධර්ම උපදින්නේ. දැන් අපි මේ දවස්වල සාකච්ඡා කරමින් යන්නේ ලෝකයේ සියලු සංස්කාරයන් විශේෂෙහි තියෙන අනාත්ම ලක්ෂණය මොකක්ද කියලා දැනගන්න. ඉතින් ඒකට කලින් අපි කතා කරා අනාත්ම සංඥා කියලා. ඒ අනාත්ම සංඥාව වර්ධනය වෙන්න ඕනේ හොඳට. චක්කුං අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්ධා අනත්තා කියලා යමෙක් දැක්කහම ඒ දකින දේ පිළිබඳ අනාත්ම සංඥාව තමන්ගේ තුලින් එන්නේ. ඒ කියන්නේ මේවා මේ තැනත්තා මට කැමති විදිහට පවත්වන්න පුළුවන් කෙනෙක් නෙවෙයි මං කැමති විදිහට මම කැම මම ප්‍රාර්ථනා කළා කියලා හරියන්නේ නෑ ඒ තැනත්තාට ඒ තැනත්තාට ඕන විදිහටවත් ඉන්න පුළුවන් කෙනෙක් නෙවෙයි මොකද මේ තැනත්තා මම මට මට ඕන විදිහට ඉන්න පුළුවන් කෙනෙකු නෙවෙයි බව දැනගෙන ඔන්න ඔය විදිහට දැනගත්ත කෙනා සාමාන්‍ය වශයෙන් ලෝකයේ තියෙන මේ ඕලාරික වස්තුන් කෙරේ අනාත්ම සංඥාවෙන් වාසය කරන කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඒක උපදවාගෙන නැත්නම් ඉන්නහාට මුකුත් කරන්න බෑ. මේක උපදවා ගන්න එක ගැන හැමදාම කතා කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒ ගැන අපි බොහෝ වශයෙන් කතා කරා. නමුත් දැන් අපි සූදානම් වෙන්නේ ඊට එහාට ගියේ එවැනි මානසිකත්වයකින් වාසය කරන අනාත්ම සංඥාවෙන් ඉන්න කෙනාට සියලු ධර්මයන් විශේෂෙහි අනාත්ම ස්වභාවය පිළිබඳ යම් යම් ආකාරයක අදහස් Tamange තුලින් ප්‍රඥාවෙන් දැක ගැනීම පිළිබඳවයි මේ සම්මර්ථන ඥානය ඇති කරගත යුතු තියෙන්නේ. සියලු සංස්කාරයන් තේරුම් ගන්න නම් බුදුරජාන් වහන්සේ දේශනා කරේ කොහෙද දිහා බලන්න කියලාද? තමන්ගේ දිහා බලන්න කියලායි. තමන්ගේ පැත්ත බලන්න. මගේ පැත්තේ මොනවද වෙන්නේ? මගේ පැත්තේ මොනවද වෙන්නේ කියන්න බලන්න. රූප පේනවා මගේ පැත්ත. නේද? මේ හම්බෙලා තියෙන ශරීරයේ බෙරගෙඩි හයක් තියෙනවා. එකක් නෙවෙයි. එකක් නම් දන්නම බෙරගෙඩියක්. ඒකට කියනවා කම්බෙරේ කියලා. නේද? බෙරේ ලක්ෂණය මොකද්ද? පාර වැදුනහම සද්දයක් හැදෙනවා. සද්දයක් හැදෙනවා. කම්බෙරෙත් මොකද වෙන්නේ? ශබ්දය වැදුනහම විඥානයක් උපදිනවා. චක්කු සෝත විඥානයක් උපදිනවා. ඇහැබරේ මොකද වෙන්නේ? රූපයක් වැදුනහම චක්කු විඥානය උපදිනවා. චක්කු විඥානය කියන්නේ පෙනීමේ දැනීම ඇති වෙනවා. ඇසීමේ දැනීම. නාසයේ ආග්‍රහණයේ දැනීම. දිවේ රස දැනීම. කයේ පහස ස්පර්ශය දැනීම. මනසේ ආදරය ආදී තරහ ආදී ඊර්ෂ්‍යාව ආදී දැනෙනවද නැද්ද? දැනෙනවා. අන්න එහෙනම් ඒ ධර්මයන්හි දැනීම. ඒ ඊර්ෂියාව දැනෙන්නේ කොහෙද? අපිට කව කවුරුහරි දිනු වෙලා ඉන්නවා දකින්න ඊර්ෂියාවක් දැනෙනවා. ඒක දැනෙන්නේ ඇහැටද? කනටද? නාහයටද? දිවටද? ශරීරයටද? නෑ අපේ මනසට. නේද? එහෙනම් මනසට ගෝචර වෙන දේ තමයි ධම්ම කියලා කියන ආදරය, ඊර්ෂියාව, ක්‍රෝධය, ගිජුකම, වසුරුකම, කෑදරකම මේවා. ඔය ටික ඇරෙන්න මොකවත් තියනවද හේ? මේ ටික ඇරෙන්න මගේ ශරීරයේ මොකුත් තියනවද වෙනවද? මගේ ශරීරයේ ඇහැ කරනාසය දිව ශරීරය මනස කියන ඒවත් ඒවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවත් එක්ක හැපි හැපි හරි චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ ජීව විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝවිඥාන කියන ඒවා හැදිලා ඒවාම හේතු වෙලා ඇහැහින්දා උපදින සැප වේදනා දුක් වේදනා දුක් අසුඛ වේදනා කනහින්දා උපදින සැප වේදනා දුක් වේදනා දුක් අසුඛ වේදනා නාසයෙන්දා උපදින දිවෙහින්දා උපදින කයහින්දා උපදින සහ මනසින්දා උපදින සැප දුක් අදුක්ඛ අසුඛ වේදනා කියන ටික ඇරෙන්න වෙන මොනවද තියනවද වෙන මොනවා හරි තියෙනවද ඔය පැත්තේ? නැහැ. නේද? ආ. දැන් බලන්න ඇහි එහෙනම් අපි එකින් එක එකින් එක අරන් බලමු. ඇහැ කියන්නේ මගේ වැඩක්ද? ඇහි වැඩේ මම කරන එකක්ද? ඇහැ මොනවද කරන්නේ? බලනවා. එතකොට හොඳ ඒවා විතරද බලන්නේ? හොඳ ඒවා බලන්න ගියාම මොකද වෙන්නේ මට? ලස්සන රූපයක් බලන්න ගියාම එතන දැන් අපි යන පාරේ යනකොට මගේ වටපිට බල බල යනවා. ප්‍රසන්න ඒවා දකින්නයි වටපිට බලන්නේ. මගෙන් කිසිම අවසරයක් නැතුව මගෙන් කිසිම පූර්ව දැනුම් දීමක් නැතුව මං අකමැති ඒවා මට පෙන්වනවද නැද්ද? නේද? මං අකමැති ඒවා මට පෙන්වනවද නැද්ද? නේද නැත්නම් ඉතින් මම කැමති ඒවා විතරක් මම බල බල ඉන්නවනේ කැමති ඒවා විතරක් බල බල ඉන්න බෑ මට අකමැති ඒවා පේනවා නේද මහා ප්‍රසන්න දේවල් පෙන්වනවා පාරවල් වල තියෙන මහා නේද අප්පිරිය හිතෙන දේවල් පෙන්වනවා මහා භයානක දේවල් පෙන්වනවා එහෙනම් මේ ඇහි ක්‍රියාකාරීත්වය මට ඕන විදිහටද ඇහැ වැඩ කරන්නේ මට ඕන විදිහටද නෑ ඇහි ස්වභාවය නේද ඒකත් නැහැ මං හදාගත්තෙත් නැහැ මට මං ඒකට හැඩයක් දන්නෙත් නැහැ කවද නැති වෙයිද දන්නෙත් නැහැ කොහෙ තියෙනවද කියලා දන්නෙත් නැහැ හරියට එහෙනම් ඒකේ ඇහි ක්‍රියාකාරීත්වය මට ඕන විදිහට නෙවෙයි බාහිරින් පේන මේ ආලෝක රූප ඇහැට පේන රූප ඒවා මට ඕන හැටියට එකම විදිහට තියනවද නැත්නම් මට ඕන හැටියට වෙනස් වෙන්නේ ඒවා ඒවා මට ඕන හැටියට වෙනස් වෙන්නේ දැන් මේ මල් පර වෙනවා මට ඕන හැටියට දෙන්නේ. පිපිලම ඉන්න කිව්වට පිපිලා ඉන්නවද? නැහැ. එහෙනම් අනුන්ගේ මූණු තියෙනවා. ඒ මූණු දැක මම සතුටු වෙන්න කියලා වෙලාවකට මූණු දිහා බලද්දී ඒක කොරහක් වගේ හදාගෙන. නේද? එතකොට මට ඕන හැටියට ඒවා තියන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඇහැ මට ඕන විදිහටත් බෑ. රූපය මට ඕන විදිහටත් බෑ. එහෙනම් ඒ දෙක ගැටිලා උපදින විඥාණය මට ඕන විදිහට උපදීද? මට ඕන විදිහට උපදිනවද? නෑ. එහෙනම් ඒ තුනේම එකතු වෙලා ඇති වෙන ස්පර්ශය මට ඕන විදිහට වෙනවද? එහෙනම් සැප වේදනා, දුක් වේදනා, අදුක් අසුඛ වේදනා හැදෙනවා මගේ ඇහිඳා ඒවා මට ඕන හැටියට වෙන්නේ එහෙමද නැද්ද? මට ඕන විදිහට මට ඕන වෙලාවට එහෙම වෙනවද? මට ඕන විදිහට මට ඕන වෙලාවට මේවා සිද්ධ වෙන්නේ නැහැ. ඇහි ඇහි පැත්තෙන් එහෙමයි. කන පැත්තෙන් කොහොමද දන්නේ? කන මං හදාගත් එකක්ද? නැහැ. කන මට ඕන විදිහට හැදෙනවද? නැහැ. ඇසෙන එකවත් මට තීරණය කරගන්න පුළුවන්ද සමහර අය ටික කාලයක් අද කන් ඇහෙන්නේ නැතුව යනවා. නේද? එහෙනම් ඒක මට ඕන ඇහෙන්න තීරණය කරගන්න බෑ. එතකොට ඇහෙන එකවත් මට ඕන හැටි ඊළඟට හොඳ ඒවයි නරක ඒවයි ඔක්කොම මේ කනට ඇහෙනවද නැද්ද? නිදා ගන්නවත් නැහැ. නේද මට ඕන හැටියට වහන්න පුළුවන් නම් ඕන හරි නිදා ගන්න වෙලාවට මම කියන භාවනා කරන වෙලාවට එහෙම කියනවා මං කන වහලා දාලා භාවනා කරනවා කන ඕෆ් කරනවා මං කනේ ශබ්දය අඩු කරනවා ඒ මොකක්ද කරන්න පුළුවන්ද අඩු වැඩි කියන අර ගුවන් විදුලියේ ශබ්දය අඩු වැඩි කරනවා වගේ මං මම මම මගේ කනේ ශබ්ද ටික අඩු කරගන්නම් පින්නකො ඇහෙන ප්‍රමාණය අඩු වැඩි කරගන්න ඒ මොකක්වත් නැහැ ඇහෙන ඇහෙන එක දන්න දවසේ ඉඳන් අහගෙන ඉන්න වෙලාවද නැද්ද හොඳ ඒවා අහන්නම් කියලා හිතාගෙන ඉන්නකොට නරක ඒවා එක දිගට ඇහෙනවද නැද්ද? ඉතින් අනුන්ගේ කණක් ඔය තියෙන්නේ තමන්ගේ කණක් නෙවෙයි. කම්බරේ වදින වදින ඒවා ඔක්කොම ඇහෙනවා දැන් ඉතින් අහගෙන ඉන්නකො ඉපදිච්ච දවසේ ඉඳන්. ඉපදිච්ච දවසේ ඉඳන් තියෙන්නේ පුදුම වදයක්. මේ කණෙන් වටේ පිටේ තියෙන ඔක්කොම ඇහෙනවා. දැන් ඉතින් අහගෙන ඉන්න ඕනේ හැම හැමදේම. වෙලාවට කියන එපා වුණා කියලා. නේද? ඔන්න බස් එක යනවා. එන්ජිම බොහොම සද්දයි. ඒ අතරේ හෝන් එකත් හයියෙන් ගහනවා නලාවත් හයියෙන් ගහනවා. ගෝලයක් හයියෙන් කෑ ගහනවා ඒ අතරවා. ගුවන් විදුලියකුත් දාලා. ළඟ ඉන්න දෙන්නේ ඒ අතරේ රණ්ඩුවක්. ළමයෙකුත් කෑ ගහනවා. ඒ ඔක්කොම තියෙදි වෙලෙන්දකුත් ඇවිල්ලා මොනවද කියවන්න පටන් ගත්තා. දැන් මොකද වැඩේ? එපා වුණා කියන ගෙදර ඇවිල්ලා නේද? ඉතින් මං අහගෙන ඉඳපේ ඔක්කොම. ඒ මොකද කන වැඩ කරන්නේ මට ඕන විදිහට නෙවෙයි. ශබ්දේ මට ඕන විදිහටද? ශබ්දේ තියෙන ඔක්කොම මේ ඇහෙන ඇහෙන ඔක්කොම ශබ්ද මට ඕන විදිහටද? නෑ කොහේ හරි දෙකක් හැප්පුණා ශබ්දයක් එනවා. ඒ ශබ්දෙ ඉතින් මං අහන්න ඕනේ. නේද? එහෙනම් ශබ්දෙත් මට ඕන විදිහට නෙවෙයි. නාහේ නාය කියන්නේ ගන්ධ ගන්ධ සුවඳ දැනෙන තැන. ඒක හදාගත්තේ මන්ද? නෑ මන් දන්නේවත් නෑ. ඔය කියනකම් දන්නේ නෑනේ හාමුදුරනේ නේද? හදාගත්තා තියා. ගන්ධ සුවඳ නම් බලලා තියෙනවා. ඇත්තට එහෙම තැනක් තියෙනවා. ඒකට කියනවා ගාහන ප්‍රසාදය කියලා. එතකොට ඒකට හේතු වෙන ගඳ සුවඳ කියන ඒවා එන්නේ මේ ලෝකේ මට ඕන හැටියටද නහයත් වැඩේ මොකද වෙලාවකට ඉවසන්න බැරි තරම් ගඳ. හැබැයි මට නවත්තන්න බෑ ඒක. ඒ ගඳ සුවඳ දැනෙන එක මට නවත්තන්න පුළුවන් දෙයිද? බෑ. ඉතින් ගඳසාර බෑ කියලා එතන ඉක්මනට යනවා යන්න කරන් දෙයක් නැත. මේ නහයට ඒකට නහයට කියලා මේ වැඩේ කරගන්න බෑ. ඇමතිතුමෙකුට කියලා මොන හරි වැඩක් කරගන්න පුළුවන්. නහයට කියලා නම් ඒක කරගන්න බෑ. ඔයා නේද? සුවඳ විතරක් දැනි දැනි ඉන්න මොනවහවල් දෙයට මේ ගඳ දැනුම් දෙනවද මට කියලා. ඒව එකක්වත් කරන්න බෑ. ඊළඟට දිවට රස ඒත් එහෙමද නැද්ද? දිව සහ රස කියන දෙකම එහෙමයි. එයාගෙත් බලන් පින්නන්නේ අරගෙන දැන් ඉන්නකො මම මේක නම් මට පුළුවන් වගේ ඇහැ ගන්න ආසෙ බැරුණා කියලා අඹ ගෙඩියක් අරන් කන්න පටන් ගත්තා. මුල් ටික කනකොට දැනෙන රසමද පස්සේ දැනෙන්නේ? අබේලියක් කන්න ගත්තාම පළවෙනි ටික කනකොට ඇති වෙච්ච රසම ඊට පස්සේ තියෙන්නේ. නෑ දෙක තුනක් කෑවොත් එහෙනම් මොකද වෙන්නේ? එපා වෙනවා. නේද? එහෙනම් අනිත් එක තමයි මේ දිවට දැනෙන රසය ඒ ඒ දේවල් හැප්පුණාම දැනෙනවා විනා මට ඕන හැටියට ඒක වෙන්නේ වෙන්නේ නැහැ. ඊළඟට එක එක එක එක දේවල් වල තියෙන ඒ රස රූපයන් මට ඕන හැටියට තියනවාද? මට ඕන හැටියට වෙනස් කරන්න බෑ. පෙපර් ගෙඩියක් ගෙනාවා නම් ඉතින් ඒක තියෙන රසය තමයි ඒක. සමහරලාට අපි හොඳයි කියලා හිතාගෙන ඒක කන්න ගියාම මොකද වෙන්නේ? කටේ තියන්න බෑ කුණු රහක් වෙනවා එක්කෝ මොකක් හරි එහෙම එකක්. නේද? එහෙනම් ඒ රූපයන් මට ඕන හැටියට පවත්වන්න මට ඕන හැටියට බෑ. නහය දිවත් බෑ. දිවත් බෑ. රසයත් බෑ. හරි. මේ මුළු ශරීරයේම තියෙනවා කාය විඥානයේ හැදෙන තැන්. ඒ කියන්නේ මේ ශරීරයටම උෂ්ණය දැනෙනවා. සීතල දැනෙනවා. හ්ම්. නොයෙකුත් කායික වේදනා දැනෙනවා. අන්න ඒ මේ කය ඔය වේදනා ඇති වෙන මේ කය පින්නත් මට ඕන හැටියටද හැදුනේ මට ඕන හැටියටද තියෙන්නේ මට ඕන හැටියටද දැනෙන්නේ එහෙමත් නැහැ නැහැ නේද වෙලාවකට සීතල ඇති වෙලා ඉන්න බැරි තරම් සීතල වෙලාවකට දරා ගන්න බැරි තරම් උෂ්ණයයි නේද එතකොට ඒවා එකක්වත් මට ඕන හැටියට පවත්වන්න නවත්තන්න මම ඉතින් මොකද කරන්නේ මේක වටේට පොර පොරවල පොරවල පොරවල යන්තම් බේර ගන්නවා කොහොම හරි කරලා සීතල වෙලාවට උෂ්ණ වෙලාවට හුලං ගහලා ගහලා ගහලා කාලා යන්තම් පොඩ්ඩක් හරි අඩු කරගන්න බලනවා ඒ ඇරෙන්න ඒවා දැන් දැන් සීතල දැනෙන්නේ නැතුව ඉන්න ඕනේ, උෂ්ණ දැනෙන්නේ නැතුව ඉන්න ඕනේ කිව්වට එහෙම මට නවත්තන්න බෑ. ඒක මගේ වැඩ. ඒක මගේ වැඩක් නෙවෙයි. ඒක මගේ වැඩක්. සීතල ඇති කරන එක මගේ වැඩක්ද? උෂ්ණය ඇති කරන එක මගේ වැඩක්ද? නෑ. ඒ වගේම මනසට ආදරය ආදී ධර්මයන් මනේන්ද්‍රිය කියන එක මට ඕන හැටියට හදාගත්තෙත් නෑ හදාගත්තද නැද්ද කියන දන්නේ ඒක කොහෙද තියෙන්නේ කියලාවත් මම දන්නේ නෑ හොයාගන්නවත් බෑ තියෙන තැනක්වත්. ඒක හැදිච්ච එකක්. ඒ වගේම ඒකට ගෝචර වෙන ආදරය, ඊර්ෂියාව, ක්‍රෝධය, වෛරය, මාන්නය වගේ දේවලුත් මට ඕන වෙලාවට මට ඕන විදිහට හැදෙන්නේ හැදෙන්නේ නැහැ. මට ඕන වෙලාවට මට ඕන විදිහට ඒව එකක්වත් හැදෙන්නේ නැහැ. දැන් මම මේ අත්තන්ගෙන් අහන්නේ කොයි ඒවද මේ ලෝකේ මට ඕන විදිහට වෙන්නේ එතකොට? කොහොමද මේ ලෝකේ මට ඕන විදිහට වෙන්නේ? නැහැ. මොකවත්ම නැහැ. නේද? ඇත්තටම මොකවත්ම නැහැ. ඒක මට කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. එහෙනම් මොකක්වත්ම මට ඕන නැති විදිහට වෙන්නේ නැත්නම් මං හරියට කවුරු වගේද? හුළඟට අහුවෙච්ච කොළයක් වගේ ගඟක් මැද වටේට ගඟ ගලාගෙන යනවා මම මැදට වෙලා ඔහේ ඉන්න වෙන කරන් දෙන්නේ මේ ගඟේ කොටපා වෙලා එනවා රොඩුපා වෙලා එනවා සුලි හැදෙනවා වේගවත් වෙනවා වේගය අඩු වෙනවා වැඩි වෙනවා ඉතින් මම මොකද මට ඉඳ තියෙන්නේ ඔයවම කරගෙන ඉඳ ඇති අන්න ඒ වගේ මේ ලෝකෙම ගලාගෙන යනවා මගේ ශරීරයයි මගේ හිතයිත් එක්කම හැබැයි හරි ඒක මට පාලනයට ගන්න බැරි ක්‍රියාවලියක්. මට පාලනයට ගන්න බැරි ක්‍රියාවලියක්. හැබැයි මගේ අදහස මොකද්ද? මා විතරක් නෙවෙයි අනිත් අයවත් මගේ පාලනයට ගන්නම් කියලා තමයි මම හදන්නේ. ඉතින් මේ විදිහට චක්කුසෝත ගහන දිව්‍යා කාය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවා ඉවරක් නැතුව අපි මෙනෙහි කරන්න ඕනේ. අජ්ජත්තික විතරක් නෙවෙයි බාහිර මගේ සියලුම දේ දැන් බලන්න දැන් මනස ධම්ම කියලා කියන එක තරහ තරහ කියන එක මේ ඇත්තන්ගේ සිතෙන් එක පාටම නැගෙන එකක්ද ඒ කියන්නේ එක පාටම නැගෙනවා විනා මම තරහ ඇති කරගන්න ඕනේ කියලා ඇති කරගන්න එකක්ද දැන් ගෙදර ගන්නකො ගෙදර ගත්තාම ඔන්න කවුරු හරි ඇවිල්ලා එහා ගෙදරින් කට්ටියක් අපිට බැනගෙන බැනගෙන යනවා. ගෙදර ඉන්නවා කීප දෙනෙක්. ඔක්කොටම තරහ යන්නේ එකම ගානටද? පුතෙක් ඉන්නවා, දුවෙක් ඉන්නවා, තාත්තෙක් ඉන්නවා, අම්මෙක් ඉන්නවා ඔක්කොටම තරහ යන්නේ එකම ගානටද? එහා පැත්තෙන් ඇවිල්ලා බයිනකොට. නැහැ. එක එක්කෙනාට තරහ යන්නේ එක එක ගානට. පුතා ගහන්න පණි. තාත්තා බයින්ද හදයි. නේද? අම්මා මේ ඔය සමාජ උපේක්ෂාවෙන් ඉදී කමක් නැහැ. ඉතින් ඔවම තමයි කියලා අරව බේරන්න හදනවා. නේද? දුව බයෙන් ඉදී පැත්තකට වෙලා. හරි. ඉතින් එක එක්කෙනාට එක එක්කෙනාට උපදින්න එකම සිද්ධියේදී එක එක දේවල්. ඒ ඒ උපදින දේවල් හැටියට තමයි ඒ ඒ කියලා වැඩ කරන්නේ. එහෙම නේද? ඒ උපදින දේවල් හැටියට තමයි එක එක්කෙනා වැඩ කරන්නේ. ආන් ඒවා උපදිනවා මිසක්කා මම ඇති කරගන්නවද? මගේ හිතේ ඒ ඒ සිතුවිලි උපදිනවා මිසක් මම ඒවා ඇති කරගන්නවා නෙවෙයි. ඒ වගේ එහා පැත්තේ කෙනත් ඒ වගේමයි. මේ සියලුම සංස්කාරයන් පින්වත්නි ඒ කියන්නේ මේ ලෝකේ හැදෙන දේවල්. හේතු හින්දා මේ ලෝකේ ගස් කොළන් යාන වාහන ඉඩකඩම් ගෙවල් දොරවල් සතා සිව්පාවා මිනිස්සයෝ ඒ වගේ මේකේ ඉවරක් නැති දියසුලියේ ඉඳන් හැදෙනවා. හරිද? මුහුදේ දියසුලියක් හැදෙනවා නම් ඒ හැදෙන හැම දියසුලියක්ම හේතු ඇතුවද නැද්ද? රැල්ලක් හැමන හැම රැල්ලක්ම හේතුවක් ඇතුවද නැද්ද? නේද? අපිට ලොකු සුළුසලකක් ආව නම් ඔන්න කියනවා අන්න බෙන්ගාල බොක්ක නරක් වෙලා කියනවා. නේද? එහෙනම් හේතු ඇතුවේ සුළං එන්නේ. හේතු ඇතුවයි වහින්නේ. ඒ වගේ මේ හැම දෙයක්ම හේතු ඇතුවයි සිද්ධ වෙන්නේ. අන්න එහෙම ඔන්න ඔය ලක්ෂණය මට ඕන විදිහට නෙවෙයි මට ඕන විදිහට නවත්තන්නත් බැරි පවත්වන්නත් බැරි මහා බලවේග විශාල බලවේග ප්‍රමාණයක් මේ ලෝකේ මහා වේගයෙන් කැරකෙන චක්‍රයක් චක්‍රයක් තියෙනවා ජල චක්‍ර එකක්. ජල චක්‍රේ නවත්තා ගන්න අපිට බෑ. නේද ඒක මොකද වෙන්නේ වතුර මුහුදෙන් වාෂ්ප වෙනවා ආයේ ඒවා උඩට යනවා උඩට ගිහිල්ලා ආය කඳුකර ප්‍රදේශ ගොඩබිම් ප්‍රදේශ වලට එනවා නේද ඊට පස්සේ ආය වහිනවා ආය ඒ රස ඒ වතුර ගලාගෙන ආය මුහුදට යනවා මුහුදට යනකන් යනවා ආය ඒවා වාෂ්ප වෙනවා ඔහොම කරකි කරකි තියෙන එක ඒ වගේ මේ ලෝකේ තියෙන බොහෝ දේවල් චක්‍ර ඒවා එක්තරා නීති පද්ධතියට ක්‍රියාත්මක වෙනවා විනා මට ඒවා නවත්තන්න පවත්වන්න පුළුවන් කමක් නැත්තේ නැහැ මාවත් හරියට නිකන් ඒවටම අහු වෙලා ගිලිහිලා ගිය කෙනෙක් වාගේ හරිද මට මේක මගේ කියලා සිතුවිලි ඇති වෙනවා ඒවත් ඇති වෙන්නේ පටිච්චසම්පන්නමයි හේතු ඇතුවයි ඒවා ඒ ඒවාට ඕන හැටියට සිද්ධ වෙන වැඩපිළිවෙළවල් මම අහනවා මේ අත්තන්ගේ මේ ඔක්කොම අරගෙන අපි එක මොහොතක මෙහෙම බලමු. අද යම් තැනක ඉන්නව නේද? ඔය හිතපු විදිහටමද ඔය ඉන්නේ? පොඩි කාලේ හිතුවනේ මම මෙහෙම වෙන්න ඕනේ කියලා. ඒ විදිහටම දන්නේ නැහැ ඉන්නේ. නෑ. ඇයි? ශරීරයේ තියෙන්නේ හිතපු විදිහටම දන්නේ නැහැ. මම පොඩි කාලේ හිතුවනේ මම මෙහෙම ඉදී ලොකු වෙනකොට කියලා ඒ විදිහටම දන්නේ නැහැ දැන් තියෙන්නේ. නෑ. සිතුවිලි මොකද? නෑ ඉන්න තැන මොකද? ඉන්න ප්‍රදේශය මොකද? නේද? ඒවා ඔක්කොම අහම්බෙන් වගේ වුණ දේවල්ද නැද්ද? නිකන් හුලඟේ ගියා වගේ මාව නිකන් මගේ මුළු ජීවිතේම කියලා ගත්තොත් එහෙම මං හිතාගෙන හිටියා හැටියම වෙලා දෙන්නේ හුලඟේ ගියා වගේ නේද? හුලඟේ ගිහිල්ලා රැඳිලා වගේ හරියට නිකන් කොහේ හෙට මොනවද වෙන්නේ කියලා දන්නවද දන්නේ නැහැ. අනිද්දා ලබන සතිය මොනවද වෙන්න තියෙන්නේ කියලා දන්නවද දන්නේ නැහැ. එහෙනම් තවත් යන්නේ කොහෙද? තාමත් යන්නේ හුලඟේද නැද්ද? තාමත් හුලඟ යනවා නේද? මැරෙන දවසක් දන්නේ නැහැ. ලෙඩ වෙන දවසක් දන්නේ නැහැ. හොඳ වෙන දවසක් දන්නේ නැහැ. මොනවද දන්නේ නැහැ. එහෙනම් එන එන දෙයට එන එන විදිහට මුණ දෙනවා කියලා ඔහේ ඉන්නත් වෙන මොනවද කරන්නේ? මොනවද කරන්නේ? ආ ඒ තමයි මේ සමස්තයක් වශයෙන්ම තියෙන මට ඕන විදිහට කරන්න බැරි ස්වභාවය. මේ ලෝකේ හැම තැනම පින්නත්නේ හැම තැනකම මේ ලක්ෂණය තියෙනවා. මට ඕන විදිහට මෙසේ වේවා කියලා ඒ විදිහට හදන්නවත් මෙසේ නොවේවා කියලා ඒ විදිහට නවත්තන්නවත් පවත්තන්නවත් නවත්තන්නවත් පුළුවන් කමක් නැත්තේ නැති ස්වභාවය මේ ලෝකේ තියෙනවා. ආන්ගේ ස්වභාවය අපි අරගෙන ඉසෙල්ලා අනාත්ම සංඥාව ඇති කරගන්නවා. ඊට පස්සේ ඒක පතුරවන්න ඕනේ බොහෝ දුරට අනාත්ම හැඟීමේ අනාත්ම ලක්ෂණය බොහෝ බොහෝ ප්‍රදේශවලට තමන්ගේ ජීවිතයේ ලැබිච්ච මගේ කියලා අල්ලාගත්ත ලොකු ප්‍රදේශයක් තියෙනවා. මගේ රට, මගේ ගම, මගේ ගෙදර, මගේ සතා සීපාවා, මගේ කුස්සිය, මගේ කබඩ් එක, මගේ අම්මා, මගේ තාත්තා, මගේ සහෝදරයා, මගේ ඥාතියා, මගේ යාළුවෝ, මගේ ශරීරය, මගේ ආත්මය කිය මගේ කියලා අල්ලගත්ත ගොඩක් දේවල් තියෙනවද නැද්ද? ආන්ගේ හැම එකක්ම මතක් වෙද්දී මට ඕන හැටියට පාලනය කරගන්න බෑ කියලා තමන්ගේ පැත්තෙන් සංඥාව එන්න ඕනේ. හැම එකක්ම පාලනය කරද්දී හැම එකක්මත් එක්ක කටයුතු කරද්දී මට ඕන හැටියට තියාගන්න පුළුවන් ඒවා නෙවෙයි කියලා තමන්ගේ පැත්තේ සංඥාවක් එන්න ඕනේ. එතකොට කියනවා අනාත්ම සංඥාව කියලා. ඒක කවදා හරි දවසක අපි අත්දකින්න ඕනේ පින්වත්නි. අන්නේ අත්දකින්න නම් මොකද කරන්න ඕනේ? ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වයත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා කියන ඒ බාහිර ආයතනවල ක්‍රියාකාරීත්වය දිහාවට අපේ හිත යොමු කරලා අන්න ඒ අපේ සිතෙන් ඒ වාගේ ක්‍රියාකාරීත්වය අත්දකින්න ඕනේ. තමන්ගේම ඒකාකාරී මනසකින් මේ වාගේ ක්‍රියාකාරීත්වය අත්දකින්න ඕනේ. ආන්ගේ අත්දැක දවසට තමන්ට තේරෙනවා මෙතන මගේ වැඩ මොකුත් නැහැ. මගේ වැඩ මොකුත් නැහැ කියලා තේරෙනවා. හරිද? අන්න ඒක අත්දැක ගන්න තමයි අපි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකා වේතරණ විසුද්ධිය ආදී වශයෙන් එක එක එක එක විදිහට අපේ හිත ශක්තිමත් කරගෙන කරගෙන කරගෙන දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඉන්ද්‍රිය සංවර කරගනිමින්, ආහාරය පාලනය කරගනිමින්, තමන්ගේ හිතෙන් මේ ඇහැ කනනාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන වගේ තියෙන ගැලීම මට ඕන හැටියට සිද්ධ වෙන්නේ නැති බව හොඳින්ම අත්දක ගන්න තමන්ගේ හිත ඒවාට යොමු කරගෙන ඒවා මොනවද වෙන්නේ කියලා බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට හිත යොමු කරගන්න බැරුව ඉන්නේ හිත එහෙම එහෙම විසිරෙන හින්දායි. හරිද? චක්කුන් අනත්තා කියනකොට මේ චක්කුවේ හිත යොදවාගෙන චක්කායතනේ ක්‍රියාකාරීත්වය මට ඕන හැටියට සිද්ධ වෙන්නේ නැති බව චක්කායතනේ ක්‍රියාකාරීත්වය නැත්නම් මේ ඇසේ ක්‍රියාකාරීත්වය මට ඕන හැටියට සිද්ධ වෙන්නේ නැති බව මේකේ මේක ඇහැදිලා තියෙන රූපවලින් මේ රූප හැම වෙලේම බිඳෙනවා හැම වෙලේම අලුත් වෙනවා අන්නේ බිදි බිදි බිදි බිදි නැවත හටගන්න මේ ඇහි තියෙන රූපයන් මට ඕන හැටියට තියෙන මට ඕන හැටියට වෙනස් වෙන්නේ නෑ කාලයකට සුද එනවා කවුරුවත් කැමැත්තෙන් සුද දාගන්නවද ඇහි නේද කාලයකට පෙනීම අඩු වෙනවා කාලයකට දුර පෙනීම අඩු වෙනවා කාලයකට ළඟ පෙනීම අඩු වෙනවා කාලයකට හැට රෝග ඇති වෙනවා ඒවා Taman කැමැත්තෙන් දාගන්න ඒවාද නෑ එහෙනම් ඇහි ක්‍රියාකාරීත්වය දිහා මෙහි රූපීය කොටස් දිහා Tamanට හොඳින් බලා හැම නිමේෂයකම මේකේ සිද්ධ වෙන වෙනස් වීම අත්දැක ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට අපේ මනසෙහි යොදවාගෙන එහි තියෙන අනාත්ම ලක්ෂණය මොකද්ද? මට ඕන හැටියට තියෙන එක මහ හිතුවක්කාර හැක්. අන්න එහෙම. අර ඇහැ ඇහැ කියන එකේ ක්‍රියාකාරීත්වය සහ ස්වභාවය මහ හිතුවක්කාරයි. එතකොට ලෝකෙම තියෙන ඇහැට පේන යම් රූපයක් තියනවාද? ඒ සියල්ලම එහෙමයි. ඕකෙම තියෙන ඇහැට පේන යම් දෙයක් තියනවාද? ඒ හැම එකක්ම ඒවට ඕන හැටියට වැඩ කරන්නේවද නැද්ද? අන්න ඒ විදිහට ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වලින් සිද්ධ වෙන දේවලුත් ඒවට ගෝචර වෙන ආයතනයත් ලොකු පරාසයකට පතුරන්න ඕනේ. ලොකු පරාසයකට මෙනෙහි කරන්න ඕනේ. ටික ටික ටික ටික මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඈතට ඈතට ඈතට ඈතට ඈතට මෙනෙහි කරන්න ඕනේ. අන්න එහෙම මෙනෙහි කරපුවාම අපිට මොකද්ද වෙන්නේ? ඔක්කොම එකට කැටි වෙලා ඔක්කොම එකට වෙලා මේ ලෝකෙම හැම දෙයක්ම අනාත්මයි කියලා එක හැඟීමකට එනවා. එක හැඟීමකට එනවා. ඔක්කොම එකට කැටි වෙලා. ආන් එහෙම ආවහම අපිට කියන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දුර තියෙන වස්තු, ළඟ තියෙන වස්තු, සෞම්‍ය වස්තු, ගොරෝසු වස්තු, හීන ප්‍රනීත මේ විදිහට එක එක ආකාරයට මේ ලෝකේ තියෙන දේවල් අජ්ජත්තික බාහිර ඒ එන්නේ හැම දෙයක්ම හැම දෙයකම අනාත්ම ලක්ෂණය කියන්නේ මට ඕන හැටියට මේවා තියෙන්නේ නෑ කියලා Tamanට කැටි වෙලා ඔක්කොම එකට එන අදහසක් එන්න ඕනේ. ආන් එතකොට කියනවා සම්මර්ෂණ ඥානය ඇති වුණා කියලා. ඒකට මොකද කරන්න ඕන? එහෙම ඔක්කොම එකට එන අදහසක් Tamange හිතේ නැගෙන්න නම් අපි මොකද කරන්න ඕන? බලන්න ඔක්කොම එකට එන අදහසක් කියන එක මම ඊයේ පෙරේදත් ඕක කිව්වා. අපේ හිතේ සිතුවිලි දිහා බලන්න පින්නන්නේ මේක කරන්න බැරි දෙයක් නෙමෙයි මේක කරන්න පුළුවන් දෙයක්. හරිද? කරන ක්‍රමයේ ගැන අපි ඊයේ පෙරේදා සාකච්ඡා කරා නමුත් නැවත මේක කරන්න පුළුවන් කියලා දැනෙන්න මේ උදාහරණේ කියන්න ඕනේ. එතකොට තමයි අපේ භාවනාව හොඳට ප්‍රගුණ වෙන්නේ. පාසලක ළමයි ඔක්කොටම ඉංග්‍රීසි බෑ කියලා මට කියනවා. කවුරු හරි. කියලා කියනවා ගිහිල්ලා පරීක්ෂා කරලා එන්න කියලා ගිහිල්ලා පුළුවන් ද බැයිද කියලා. මං ගිහලා පළවෙනි ළමයාත් එක්ක කතා කරනවා. එයා හොඳට ඉංග්‍රීසියෙන් කතා කරනවා. දැන් මට මොකද වෙන්නේ? සිතුවිල්ලක් ඇති වෙනවා මෙයාට පුළුවන් කියලා. දෙවෙනි ළමයාත් එක්ක කතා කරනවා. එයාත් හොඳට කතා කරනවා. දැන් මට සිතුවිල්ලක් එනවා. මෙයාටත් හොඳට පුළුවන් කියලා. හැබැයි ඒ දෙකම ඉවරනකොට මට එක සිතුවිල්ලක් එනවා. මොකද්ද? දෙන්නටම පුළුවන් කියලා එක සිතක් එනවා මට. ඊට පස්සේ ඊළඟ එක්කනත් එක්ක කතා කරනවා. එතකොට එයාට එයාටත් පුළුවන් වෙනවා. ආ. තුන්වෙනියටත් පුළුවන් කියලා මට අදහසක් එනවා. දැන් මොකද වෙන්නේ? තුන්දෙනාටම පුළුවන් කියලා එක සිතක් එනවා. හරිද? මේ විදිහට මුළු ඉස්කෝලේම ළමයි එක්ක වෙන වෙනම වෙන වෙනම කතා කරනවා. කතා කරපුවා මොකද වෙන්නේ අන්තිමට? ඉස්කෝලේම ළමයින්ට ඉංග්‍රීසි පුළුවන් කියලා එක සිතක් කැටිකොට මුළු ඉස්කෝලේම කැටිකොට එක සිතයි එන්නේ දැන්. තේරෙනවද? එතකොට අපි කියන ඉස්කෝලේම අරමුණු කරලා කියන්න පුළුවන්. හැබැයි මේ මේ සිත එනවාද එක එක එක එක ළමයත් එක්ක වෙන වෙනම කතා කරේ නැත්තම්? හරිද? එහෙනම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ඒවා ගැන ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඒවා ගැන වෙන් වෙන් වශයෙන් පරිපූර්ණව මෙනෙහි කළොත් අනාත්ම ලක්ෂණය මතු කරගත්තොත් ඒ වෙන වෙනම අන්තිමට මොනවා වෙයිද? එක එක ළමයාට ඉංග්‍රීසි පුළුවන් කියලා වෙන වෙනම දැනගත්තාම මට සිතුවිල්ලක් ආවා කොටොම පුළුවන් කියලා. රූපය අනිත්‍යයි, ඇහැ අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි කියලා අනාත්මයි කියලා රූපය අනාත්මයි, ශබ්දය අනාත්මයි මේ විදිහට හැම එකක්ම අනාත්මයි කියලා වෙන වෙනම වෙන වෙනම තේරුම් ගන්නකොට අන්තිමට මොන වෙයිද? ඔක්කගේම අනාත්ම සංඥාව තියෙන්නේ කියලා, ඔක්කගේම අනාත්ම ලක්ෂණය තියෙන්නේ කියලා Tamanට එක හැඟීමක් එනවා. හරිද? එහෙම කරොත් එහෙම වෙනවමද නැද්ද? එහෙම කරොත් එහෙම වෙනවමද නැද්ද? නැහැ. වෙනවමයි. මං කිව්ව හින්දාද කියන්නේ? එහෙනම් මං කිව්ව හින්දාද කියලා කියන්නේ හව නැහැ කියලා. ඉතින් මන්නේ දැන් කිව්වේ. ආය අහන අය උනාට මං කිව්ව හින්දාද කියන්නේ? ආය නැහැ කියනවා. හා. අන්න ඒක තමයි අපි මේක කරොත් මේක වෙනවා කියලා ධර්මයේ තියෙන සුවිශේෂත්වය තමයි එහෙම පෙන්වන්න පුළුවන්කම තියෙනවා. මේක කරොත් මේක වෙනවා කියලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙනම් අන්න ඒ ධර්මයට අනුකූලව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මයට අනුකූලව අපි කටයුතු කරනවා නම් ඒක ඒක කියලා තර්කයට අහු වෙන්නේ නැහැ. මේක කරොත් මේක වෙනවමයි කියලා තේරෙනවා. දැන් අපිට හොඳට තේරෙනවා වෙන වෙනම වෙන වෙනම රූපවලට නැත්නම් ඇහැ කරනාසේ දිව ශරීරය වගේම ලෝකෙම තියෙන සියලු රූප, සියලු ශබ්ද, සියලු ගන්ධ, සියලු රස, සියලු පහස, සියලු ධම්ම මේ ඔක්කොම එකට අරගෙන ඔක්කොම එකට එක වෙලාවක අනාත්මයි කියලා අපිට දැනෙන දැනෙන මට්ටමකට එන්න පුළුවන්කම තියෙනවා. අන්න එතෙන්ට ගත්තාම එතෙන්ට අරගෙන කැටි කොට ගන්නකොට මේ ඔක්කොම වෙන වෙනම වෙන වෙනම මෙනෙහි කරලා අන්න එතනත්තාට කියනවා අපි සම්මස්තන ඥානෙ ඇති වුණා කියලා. ගොඩාක් හිතේ තියෙන ලෝභයන් අඩු වෙනවා. ගොඩාක් හිතේ තියෙන ද්වේෂයන් අඩු වෙනවා. විශේෂයෙන් ද්වේෂයන් අඩු වෙන්න ලොකු හේතුවක් වෙනවා. මෛත්‍රියෙන් පාලනය කරගන්න බැරි වෙච්ච දේශය ඔන්නේ අනාත්ම හැඟීමෙන් හොඳට පාලනය කරන්න පුළුවන්. ඇයි? ඇයි වෙන කෙනෙක් ගැන හැම වෙලේම සමාව ඇති වෙනවා පින්නත්. ඇයි? එයා යමක් කරන කෙනෙක් නෙවෙයි එතන කෙරෙන දෙයක් කියලා අපි තේරුම් ගත්තා. කරන දෙයක් නෙවෙයි කෙරෙන දෙයක් කියලා තේරුම් ගත්තා. ඒ කෙරෙන දේත් එයාට පාලනය කරගන්න බෑ කියලා තේරුම් ගත්තා. ඒතකොට කවුරු හරි මට බයිනවා නම් ඒ බැන්න කෙනා පිළිබඳ මට එන අදහස මොකක්ද? ඒ බැන්න කෙනාගේ సంతානේ ඒ බයින්ද අවශ්‍ය කරන හැඟීම් පහළ වුණා ඒකින්ද බැන්නා නැතු ඒක එයාගේවත් මගේවත් වැරද්දක් නෙවෙයි කියලා අපිට හොඳින්ම දැනගන්න පුළුවන්කම තියෙනවා ඉතින් මේ අන්න එහෙම අනාත්ම සංඥාව හරියට උපදවා ගන්න ඕනේ එකල එක මුළු ලෝකෙටම පතරවලා තමන්ගේ సంతානේ సంతානේ හැම නිමේෂයකම අනාත්ම ලක්ෂණය මතුවලා දැනෙන විදිහට හදා ගන්න ඕනේ. මේකෙන් අපිට ලැබෙන්නේ හරීම පහසු ජීවිතයක් වෙනත්. ඇයි පහසු ජීවිතයක් කිව්වේ? නේද? ඊයේම ඊයේ ගත්ත උදාහරණය අදත් ගමුද අපි? කොච්චරනම් පහසුද කියලා කියන්නේ ආ මම මෙහෙම කියන්නම්කෝ හැමදාම ගන්න උදාහරණෙම ගමුකෝ අපි. යම් කිසි නිවසක ඉන්න කෙනෙක්ගේ මූණේ අපි හිතමුකෝ නෝන මහත්තයෙක්ගේ මූණේ ගෙඩියක් එනවා. මහත්තයාට තරහ යනවා. ඒ ගෙඩිය දැකලා. නෑ තරහ යන්නේ නෑ. ඇයි ඒක එයා කරගත් එකක් නෙවෙයි. නේද? හොඳයි. නෝන මහත්තයාට හොඳටම ගිහි තරහා ගිහිල්ලා බයිනවා. දලුත් මහත්තයාට දැනෙන්න ඕන කොහොමද? ඒක එයා කරගත්ත දෙයක් නෙවෙයි කියලායි දැනෙන්න ඕන. නමුත් එහෙම දැනෙන්න. නේ එහෙම දැනෙන්නේ නෑ මෙයා තමයි මේ ඔක්කොම කරේ කියලා. පින්වත් මේ අපි මේ ලෞකික ජීවිතයක් ගැන කතා කරන්න නෙවෙයි ලෝකෝත්තරව තමන්ගේ මේ ජීවිතය දිහා තත්ත්වාකාර අවබෝධයක් ඇති කර ගැනීම සඳහා ගන්න උත්සාහයක් මේ. ඉතින් ඒකෙන්ද මේ මේ මේ தත්ත්වයට අපි හුරු වෙන්න වෙනවා කවදා හරි දවසක. මේ වගේ தත්ත්වයකට හුරු පුරුදු වෙන්න වෙනවා. ඇත්ත தත්ත්වය හොයාගන්න හොයාගන්න Tamanට ගොඩ වෙහෙසෙන්න වෙනවා. දැන් මේ අපි සාකච්ඡා කරපු භාවනාව තමන්ගේ නිවසේදී નિවැරදිව સિદ્ધ කරන්න ඕනේ. ටික ටික ටික ටික ටික ටික ටික ටික ඒක වර්ධනය කරගන්න ඕනේ. එතකොට මේ හැඟීම් හැම සංස්කාරයක් විශේෂයෙන්ම තමන්ට මතුවලා පේන විදිහට සකස් කරගන්න ඕනේ. ඊට ප්‍රතිවිරුද්ධ හැඟීම් ඇති වෙන්නේ නැති විදිහට අපේ හිත අන්තිමට සකස් කරගන්න පුළුවන්. අන්න එහෙම සකස් කරගත්තාම අපිට කියන්න පුළුවන් මේ තැනත්තාට සම්වර්ෂණ ඥානෙ ඉපදිලා හරි සම්වර්ෂණ ඥානෙ ඉපදිලා කියලා කියන්න පුළුවන්කම තියෙනවා මොකද ඒකෙන් පස්සේ තමයි ඇතිවීම නැතිවීම පිළිබඳ අදහස් ඇති වෙන්නේ හොඳයි ඔය විදිහට අපි උත්සාහයක් ගන්න ඕනේ අනාත්ම සංඥාව සහ අනාත්ම සංඥාවත් ඒ අනාත්ම සංඥාවට අදාළව තියෙන මේ ඉන්ද්‍රයන් ඒ වගේම සියලු සංස්කාරයන් විශේෂෙහි අනාත්ම හැඟීම උපදවා ගන්න උත්සාහ ගන්න ඕනේ. ඉතින් එවැනි ප්‍රබල කෙලෙස් නැති කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මය තමනුත් අහලා අන් අයටත් ඒක අහන්න සලස්වන්න ඕනේ. මගේ නිවන විතරක් නෙවෙයි අන් අයටත් නිවන් දකින්න මම කටයුතු කරන්න ඕනේ කියලා ධර්ම දේශනාවක දායකත්වයක් ලබාගෙන මේ පින්වත් අය කටයුතු කරා. ඉතින් මේ බණ ඇහිලා කොහේ හරි තැනක පුතන හරි කාට හරි මේ අනාත්ම සංඥාව වඩන්න ඕනේ මේක මහා විපුල ප්‍රයෝජනයක් ලබන්න පුළුවන් එකක් කියලා අදහසක් ඇති වෙලා කටයුතු කළොත් ඒ අය කයෙන් සංවර වෙනවා වචනයෙන් සංවර වෙනවා සිතේ සංවර වෙනවා ඉතේ සංවර වෙන වාරයක් වාරයක් ගානේ මේ අත්තන්ට උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති